ঝিনঝিনিকি ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරන්ගේ පන්සලේ හිටියලු දෝත කියලා පුංචි කොළු ගැටයෙක්. මේ කොළු ගැටයා තමයි පන්සලේ හාමුදුරුවන්ගේ වැඩ කටයුතු වලට උදව්පදව කරන්නේ. දවසක් තොටගමුවේ රාහුල් හාමුදුරුවෝ කිව්වලු මේ දෝතා කියන කුළු ගැටයට මේ හරකෙක් ගොම දාලා තියෙනවා මළුවේ මේ ගොම ටික අරන් දාපන් දෝතෝ කියලා කිව්වලු. මේ කොල්ලා ආපහු හැරිලා හාමුදුරුවන්ට කියනවලු හාමුදුරුවනේ මට එහෙම කියන්න එපා. මට කියන්න මෙන්න මෙහෙම. කොහොමද? සුර දෝතා වර මෑතා ගොම දෝතා ගම ඈතා කියලා කවියෙන් කියන්නේ කිව්වලු. දෝතට කිව්වලු මේ ගොම ටික අරන් දාන්න කියලා කවියෙන් කියන්නේ කියලා. හාමුදුරුවෝ හැරිලා බැලුවලු මේ කොල්ලට මොකද වෙලා තියෙන්නේ මේ කවි ගලාගෙන එන්න පටන් ගන්න තියෙන්නේ ඇයි කියලා. හාමුදුරුවන්ට පස්සේ තේරුණේ මේ පන්සල පිටිපස්සේ හිඳලා තිබිච්ච සරස්වතී තෛලය දීපු නිසා තමයි මේ දෝතට මේ කවි ගලාගෙන එන්න පටන් ගත්තේ. මම දන්නේ මෑත කාලේ මේ සරස්වති තෛලය තිබුණාද කියලා 1930න් පස්සේ රාහුල් හාමුදුරුවන්ගේ කතන්දරෙත් ජනප්‍රවාදයක් මිස ඓතිහාසික කාරණයක් නෙවෙයි. හැබැයි 1930 ජූනි මාසේ 3 වෙනිදා මාතර රත්මලේදී ඉපදුණු පුංචි ලදරුවෙක් ගමටම හෙන්න කෑ ගැහුවලු. කටේ සද්දේ ඒ තරම්ලු. අම්මා කිව්වලු මේ පොඩි එකා දැම්මම ගමටම ඇහෙන්න කෑ ගහනවා. ලොකු වුණාම රටටම ඇහෙන්න කෑ ගහයිද දන්නේ නැහැ කියලා. මෙන්න මේ ලදරුවා පස්සේ කාලෙදී රටටම ඇහෙන්න කෑ ගැහුවා විතරක් නෙමෙයි රටම පිනෙව්වා. ඒ අන් කවුරුවත් නෙවෙයි කරුණාරත්න අබේසේකර 1930 ජූනි මාසේ 3 වෙනිදා ඉපදිච්ච කරුණාරත්න බේසේකර අර පුංචි කාලේ ගමට ඇහෙන්න සද්ද කරා වගේ පසු කාලයක රටට ඇහෙන්න ලුවට ඇහෙන්න සද්ද කරා විතරක් නෙවෙයි රටම පිනෙව්වා. ඔහු තමයි ගුවන්විදුලිය ජනකාන්ත ගුවන්විදුලියක් බවට පත් කරේ. ඒ වගේම ගුවන්විදුලිය තමයි කරුණාරත්න අබේසේකර ජනකාන්ත පුද්ගලයෙකු බවට පත් වුනේ. මේ කරුණාරත්න අබේසේකර අපට නිරන්තරයෙන් සිහිපත් වෙනවා. ඔහු අවුරුදු 52යි මාස 10යි ජීවත් වුණේ. හැබැයි ඔහු සියවසක අවුරුදු 100ක සේවාවන් ඉටු කරලයි අපෙන් සමුගත්තේ. අද ජනරන්ජනගේ ඒ ජනකාන්ත කරුණාරත්න අබේසේකර සිහිපත් කරන්නයි. අද මම තෝරගත්ත පළවෙනි ගීතය මේ ඔහුගේ ගීත කලාවේ ආරම්භය සිදුවන්නේ ඔහු නාලන්දා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙදිමයි ඔහුගේ පාසල් මිත්‍රයෙකු වන රවීන්ද්‍ර රූපසේනට ඔහු ගීතයක් ලියලා දෙනවා. පෙම් පැනිදී මාසිත උදම් කළා මගේ සකුන්තලා මගේ සකුන්තලා කියලා. හැබැයි ඔහු වෘත්තීය වශයෙන් ගුවන්විදුලියට ගීත ලියන්න පටන් ගත්තේ ඊට පස්සේ. පැනිදී මාසිත උදම් කළා පෙම් පැනිදී මාසිත උදම් කළා මග සකුණු කළා මග සකුණු කළා මග සකුණු කළා මග සකුණු කළා අහුයි දුමද අයින් වෙලා අහුයි දුමද අයින් වෙලා මග සකුණු කළා මග සකුණු කළා මග සකුණු කළා මග සකුණු කළා Thank you. නිවන අමතදී දෙව්ලොව මාළඟම වූ කුමාරියකෝ අදකෝ ජීවන අමරසදී දෙව්ලොව මාළඟම වූ කුමාරියකු අදකු එයි කඳුළු ගලා මගේ දෙන්නට පලා එයි කඳුළු ගලා මගේ දෙන්නට පලා කෝසකුනි කලා මද සකුනි කලා කෝසකුනි කලා මද සකුනි කලා Thank you. නැති රජ සැපමේ කොතරම් මිහිරිවල ගුණ අති මට එහි නැති රසනා නැති රජ සැපමේ කොතරම් මිංගිරිව ලැබුණත් මට තෙමි නැති රසන මගේ ලපතිලයේ ප්‍රම පිරෙන ඔබ කොදිත දියේ පිවමන මිති ඒ සකුන්තලා මග සකුන්තලා ඒ සකුන්තලා මග සකුන්තලා Thank you. අකිදුලේ මුතුරට සතුටට මොකටද ඔබ සෙලනා දුක කඳුළු හොඳා මා කිරුලේ මුතුවට සතුටට මොකටද ඔබ හෙළනා දුක කඳුළු හොඳා රජ මදුර මගේ අමුත පොන වගේ රජ මදුර මගේ අමුත පොන වගේ එනොත කුන්තලා එනොත කුන්තලා එනොත කුන්තලා එනොත කුන්තලා එනුතනි දී මාත එනුතම් කලා එනුතනි දී මාත උදම් කලා මදුක මේ සකුන්තලා ගැන ගීතයෙන් මේ පාසල් අවදියේම ලියපු කරුණාරත්න බේසේකර ඊළඟට ලියන ජනප්‍රියම ගීතය තමයි එන්න මඟනලේ කොස් පවසන්න දුක මගේ කියන ගීතය. කාලිදාසයන්ගේ සකුන්තලාවෙන් ආරම්භ කරපු ගීත කලාව ගුවන්විදුලියේ සම්නිස්ථානයකට ගේන්නේ කාලිදාසයන්ගේ මේඝදූතය ආශ්‍රේ ගීතයක් ලියලා.

සමුන් අතේ හන්සගිරා විකිනි කොල් කුරුලන් නැතේ සුළඟේ මාගත නයි මට නැති වස්තුවයි කීවොත් මගේ දුක සරහට යන්නට ඇති පොමක පමණින් ඔහුගේ ගීතයකින් මේ ගීතය අපි අහලා ඒ ගැන කතා කරමු ඉතිද මැරේ යලි ඉතිදේ නොතිර සසර සාගරේ නොතිර සසර සාගරේ අතරතුරේ නොමැවි මැරේ සසදහා වරේ නිසල නැතේ සසර දෙතේ නොතිර සසර සාගරේ නැතු කෙලි කවත සිනාදා කුමන නැතු කෙලි කවත සිනාදා මරුට නොමැත කිසි විටක දෙපා ඔබට නොදන්වා මරු වෙලියාදා යන්නට සිදුවන්නේ ඉන්නට බැරිවන්නේ ඉතිද සසර සාගරේ ඉතිද නැරේ යලි ඉතිදේ ඉතිද සසර සාගරේ ඉතිද සසර සාගරේ කය નિසරුයි නැත පවතින්නේ කල කොන පමණයි මෙලොව ගන්නේ නැති බැරි සම ලෙස දුක ඇතිවන්නේ අපතයි මිනිසුන් නොසිතන්නේ නොතිර සසර සාගරේ ඉතිද මැරේ යලි ඉතිදේ නොතිර සසර සාගරේ නොතිර සසර සාගරේ ඉන්දස් 950 දී ගුවන්විදුලියට බැඳෙන කරුණාරත්න බේසේකර කවියෙක්. ඔහු කොළඹ යුගයේ කවියෙකු හැටියටයි ප්‍රසිද්ධියටපත් වෙන්නේ. බොහෝ ගීත රචකයන් වගේම කරුණාරත්න අබේසේකරත් තමන්ගේ කවිත්වයත් රැගෙනයි ගීත ලෝකයට පිවිසෙන්නේ. මොකද කවිත්වයක් නැති කෙනෙකුට ගීත නිබන්ධකයෙක් ගීත රචකයෙක් වෙන්න බැරි නිසා. කවියෙකුටත් වැඩිය සියුම් තීව්‍ර කවිත්වයක් අවශ්‍යයි ගීත නිබන්ධකයෙක් වෙන්න. දැන් මේ ගීතය ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ ඉතාම අපූර්ව ගෙදුමක් තියෙනවා. අතරතුරේ නොමැරි මැරේ දසදහස් වරේ ජීවිතයක ස්වභාවය ස්වરૂපය නොතිර බව මේ සියල්ලම කැටි කරගත්ත ඊටාම අපූර්ව ගීතයක් මම හිතන්නේ අපිට ජීවිතයේ යථාර්ථය මනවින් කියා දෙන ගීතයක් අවසානයේ අහනවා අපටයි මිනිසුනේ ඇයි නැති බැරිකම ලෙඩ දුක ඇතිවන්නේ අපටයි මිනිසුනේ ඇයි එය නොසිතන්නේ නොතිර සසර සාගරේ මිනිසුන් අඩදමර කරගනිමින් දේශ සහගත වෙමින් උණුන් කොටා ගනිමින් ජීවත් වෙනකොට මෙවැනි ගීතයක් ඇහුනොත් අපට මොනතරම් අපේ ජීවිතයේ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන්ද කරුණාරත්න අබේසේකරගේ වාග් ශක්තිය කොපමණද කියලා පේනවා ඔහු මේ බස පරිහරණය කරන ආකාරය. ඊටාම සුකනම්ය ලෙස භාෂාව භාවිත කිරීම නිසා තමයි අපිට දැනෙන මේ කවි සංකල්ප ගීත හැටියට නිර්මාණය කරන්නට ඔහුට පුළුවන් වෙන්නේ. අපි තවත් ගීතයක් අහමු. මේ ගීතයත් ඔහුගේ ජනප්‍රිය ගීතාවලියේ ඊටාම අමරණීය ගීතයක්. ඔහුට මේ ජීවිතයේ යථාර්ථය වගේම ප්‍රේමය වැනි වේදායිතත් ගීත දේශනා ගන්න අපූර්ව හැකියාවක් තිබුණා. මේ අද තව ගීතයක් මේ ගීතය අපි තෝරගත්තේ තවත් චිත්‍රපටයකින්. ඕ හෝ හෝ Oh, oh, oh, oh. කළේ සංගීතය නිර්මාණය කළ ආර් මුත්තුසාමි සහ විශාරද සුජාතා අත්තනායක. දැන් මෙවැනි ගීතයක ලැබෙන වින්දනය ආස්වාදය අපට ජීවත් වෙන්නට කිසියම් ආශාවන් දැල්වීමක් සිදු කරනවා. సౌందර්යය නැත්නම් කලාව නැත්නම් අපිට සංස්කෘතික ජීවිතයක් නැත්නම් අපි නිරන්තරයෙන්ම ජීවිතය ගැන කලකිරෙනවා. උකටිලි වෙනවා. ජීවිතය එපා වෙනවා. මේ වෙලාවට අපට ජීවත් වෙන්නට ශක්තිය දෙන්නේ ජීවත් වීමේ ඕනෑකමක් ඇති කරගන්නේ సౌందර්ය විසින්. මේ වැනි ගීතයක තියෙන චමත්කාරය අපට ජීවිතයේ කිසියම් ආස්වාදයක් ඇති කරලා ජීවත් වීමේ ආශාව අප තුළ ඇති කරනවා. කරුණාත්න අබේසේකර අපි හඬ සංගරාවේ කලකට ඉහත ඔහු සම්බන්ධ හඳුන්වා දෙනකොට අපි තේමාවක් හැටියට ගත්තේ කරුණාරත්න බේසේකරයන්ට ගුවන් විදුලි මාධ්‍ය සංස්කෘතියේ ආකර්ශනීය ප්‍රතිරූපය. ගුවන් විදුලිය ජනතාවට ආකර්ෂණය කළේ ගුවන් විදුලිය කෙරෙහි ඔවුන් වශීකృత කළේ කරුණාරත්න බේසේකර වැනි අය. ඔහුගේ හඬ පෞරුෂය, ඔහුගේ නිවේදන කලාව, ඔහුගේ ගීත කලාව වගේම ඔහුගේ හඬේ තිබිච්ච මధుර භාවය ගුවන්විදුලිය කෙරෙහි ජනතාව ආකර්ෂණය කරගන්න සමත් වුණා. අද ජනරන්ජනගේ වැඩි අවධානයක් යොමු කරන්නේ ඔහුගේ ගීත කලාව පිළිබඳවයි. අපි තවත් ඊටාම సౌందర్యාත්මක ගීතයක් තෝරගමු. මේ ගීතය ගායනා කරන්නේ නිහාල් ජයවර්ධන. ඊටාම සොඳුරු පදවලක් අපි ඒ ගීතය අහලා ඒ සම්බන්ධව කතා කරමු. යට නැදෙන සමනලියක විලස අරුණ සීතේ කනට කොඳුර කොඳුර කයන මානුගේ යුව ගීතේ පිනට ලැබුණ මියුලකේ සැතපෙන මගේ දිනේ කුඹට නැදෙන සමනලියක විලස අරුණ සීතේ කනට කුඹර කුඹර තයන මානුගේ උඹ පිනට ලැබුණ මියුලදී සැතපෙන මගේ දෙනේ ගෙට කැන්දන් එනවා මල්පති පාවද අසුරා ගෙට කැන්දන් එනවා රුන් සුණු අඹරා තවරා කෙරෙන පාලුව ඔබට බාර දෙනවා රුණත ඇදෙන සමනලියක විලස අරුණ සීතේ කනට කොඳු මට ලැබුණ මිලසියේ සැතපෙන මගේ දිනේ තැන කෙලේ රුණට නැදෙන සමනලියක විලස අරුණ සිතේ කනට කුඳුර කුඳුර ගයන මානවේ යුග ගීතේ දිනට ලැබුණ මියුර සැතපෙන මගේ දිනෙතේ නාර්ද දිසාසේකරගේ තනු නිර්මාණය ගායනා කළේ නිහාල් ජයවර්ධන කරුණාරත්න අබේසේකර ලියූ ඊටාම පූර්ණ කාව්‍යෝක්තියක් හැටියට මේ ගීතය හඳුන්වන්නවම කැමතියි. මගේ හදවත එකලු කරන ස්වර්ණ වර්ණ එළියේ පිනව ලෝවකට පිවිසෙමු සඳතරු සැන කෙලියේ මොනතරම් චමත්කාර ජනක ලෝකයකටද මේ දෙන්න ඇතුල් වෙන්න හදන්නේ අපි නව ලෝකකට පිවිසෙමු සඳතරු සැනකෙලියේ මෙවැනි අපූර්ව ගීත දැන් මේ තනුව මේ ගායනයෙන් පිටස්තර වර්ගන බැලුවත් ඊටාම අපූර්ව කවියක් මේ පදවැල තුල තියෙනවා අද අපිට තවත් එක ගීතයක් අහන්න පුළුවන් අද ජනරන්ජන ගී අප වෙන්කලේ අපේ ගුවන්විදුලිය ජනකාන්ත කර ගුවන්විදුලිය විසින් ජනකාන්ත කරනු ලැබූ කරුණාරත්න අබේසේකයන්ගේ ගීත කීපයක් මතක් කරන්න අපි අවසාන වශයෙන් තෝරගත්තේ මිල්ටන් මල්ලවාරච්චි එම්.කේ. රොක්සාමීගේ සංගීතයට ගායනා කරපු මදුමල ලෙස මුදු මගේ ප්‍රියාදර කියන ගීතය අද ජනරන්ජන්ගේ තාක්ෂණික දායකත්වය මංජුල සෙනවිරත්න නිෂ්පාදනය කළ සුරේකා පෙරේරා මම ඔබ ඇමතු තිලකරත්න කුරුවිට බණ්ඩාර මදුමල් ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාගිය වෙදකයි ඔබ සිහි කර කර ඔබ තලියන එක මට ඇති එක සතුටයි අපමණ සිතුවිලි බිහිවි පෙරති එකිනෙක පැටලෙන්නේ කොහොම පටන්ගෙන මොන වලයන්ද නැත මත වෙතෙන්නේ සිටියෙන් පවසමි මගේ ආදරේ කීමට ඇති සමදී එදා වගේ අදත් ඔබට තවම මම ආදරේ ඔබට තවම මම ආදරේ මදුමල ලෙස මුදු මගේ ප්‍රියාද මිහිරා දිය වෙතයි ඔබ සිහි කර කර ඔබ ඇලියන එක මට ඇති එක සතුටයි හිත ගොළු වෙනවා අත වෙවුලනවා හදවත ගැස්සෙනවා ලිපියෙහි කොළයට මුහුණ යොමන විට නිත්‍ය දෙක පිය වෙනවා කෙටියෙන් පවසමි මගේ ආදරේ කීමට තික්ෂමදේ පරවිරදිනියේ විදා වගේ අදත් ඔබට තවම මම ආ ආදරේ ඔබට තවම මම ආදරේ ඔබට තවම මම ආදරේ ඔබට තවම මම ආදරේ ඔබට තවම මම ආදරේ